වේතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුත්තං හේතං මහරජතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන එතතුම් මේ භික්කවේ ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ විහෙරතාති තී කෞරණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි මේ පාසක මහත්වරු සම්බන්ධ කරගෙන සත්‍යයකට වතාවක් බ්‍රහස්පති දවස වශයෙන් පවත්වාගෙන ලබන ධර්ම දේශනා වාරයකටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ ධර්ම දේශනාවල් දේශනා මාලාවක් වශයෙන් පසුගිය අවස්ථා හතරකම මේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ සඳහන් වෙන මේ භාරද්වාජ සූත්‍රය මුල් කරගෙනයි පවත්වාගෙන දෙබුනේ යෙදුනේ පින්දෝල භාරද්වාජ සූත්‍රය කියලා මේකට නම් කරලා තියෙන්නේ අද අපි මේ පස්වෙනි අංකයේ වශයෙන් ඒ සූත්‍රයේ අවසානයේ කුළු ගැන්වෙන අදහස ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රයේ මූලික හඳුන්වා දීමක් වශයෙන් කෙටියෙන් මතක් කර ගන්නවා නම් ඒ පිරිසුදු Brahmacharya රකින්න භත්‍ර යවවන වයසේ ජීවිතයේ ප්‍රථම යාමේ ගත කරන කෙනෙකුට මේ ශාසනික වශයෙන් ඒ Brahmacharya ජීවිතයට එන බාධා Brahmacharya ජීවිතයට එන අභියෝග මැඩලීමට ඇති ක්‍රමයෙන් ගැඹුරට බහින ක්‍රම තුනක් උපක්‍රම තුනක් පිළියම් තුනක් මේ සූත්‍රය සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට මුලින්ම සඳහන් කරන්නේ ඒ Tamanට මේ විස භාග නිමිත්තක් ඉදිරිපත් වෙච්ච වෙලාවක පුරුෂයෙකුට ස්ත්‍රියාවක් නැත්නම් ස්ත්‍රියකට පුරුෂයෙක් ඒ පළවෙනියෙන්ම ඒ රජ කෙනෙක් සහ ඒ භද්‍ර යවුණේ පසු වෙන පින්ඩෝල බහරද්වාජ ස්වාමීන් වහන්සේ අතර පවතින සාකච්ඡාවේදී පළවෙනිම සඳහන් කරන්නේ ඒ පුරුෂයෙක් ඒ Taman දකින්නේ ස්ත්‍රියාවගේ වයස ගැන සලකලා මවක් හා සමාන වයසේ නම් මවක්සේ සැලකීමත් සහෝදරියක් හා සමාන වයසේ නම් සහෝදරියක් ලෙස සැලකීමත් එහෙම නැත්නම් දුවක් හා සමාන වයසේ ඉන්නවා නම් දුවක් ලෙස සැලකීමනොත් ඒ සදාචාර සම්පන්න ඥාතිත්වයේ මුල් කර ගැනීමෙන් ඒ හිතට එන්න තියෙන ඒ ලෝභ හිතවිලි මැඩලීමේ අදහසයි ඒක රජතුමා එච්චරම සාර්ථක ක්‍රමයක් විදිහට පිළිගන්නේ නැහැ. ඊගාවට තමයි ස්වාමීන් වහන්සේට සිද්ධ වෙන්නේ මේ පටික්කුල මනසිකාරය පිළිබඳව හිත යෙදවීම මතක් කරලා දෙන්න. දෙතිස් කුණප කොටාස වශයෙන් හිත යෙදවීම මතක් කරලා දෙන්න. ඒක ඇත්තටම අර කියන සදාචාර සම්පන්න ඥාතිත්වයකට එහා ගිය තමන්ගේ ශරීරයට උනත් යොදලා බලන්න පුළුවන් ක්‍රමයක්. ගැඹුරක් වුණත් රජතුමා මාත්‍රකාවේ තියෙන ගැඹුරකම දන්න නිසා ඒයින් සතුරකටපත් වෙන්නේ නැහැ. ඒ අනුව තමයි ඒ රජතුමා ඒ ස්වාමීන් වහන්සේ උත්තරේ වශයෙන් සාර්ථක උත්තරයක් නොදුන්නත් ක්‍රියාවත් කරලා දැන්ට එහි පරිචයක් අත්දැකීමක් සහිත කෙනෙක් බව අඟවමින් මීටත් වඩා සාර්ථක මීටත් වඩා හොඳ ක්‍රමයක් ඔබ වහන්සේලා පාවිච්චි කරනවද නැද්ද කියලා අහන තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය වශයෙන් තමයි මේ ස්වාමීන් වහන්සේ උත්තං හේතම් මහරජ භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන කියලා අපේ භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේත් වදාරන ලදසේක කියන අදහසෙන් තමයි ස්වාමීන් වහන්සලා විශ්ේ අවසාන වශයෙන් දීලා දෙන්නේ දීච්ච ඒ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව මේ එතතුම් මේ භික්කවේ ඉන්ද්‍රියසු කුත්තද්්වාරෝ විහෙරත මේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ Brahmacharya සම්බන්ධව වැඩිමහල්ම උපදේශේ වැඩිම කරුකටයුතුම උපදේශයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. අපි මේක ගිය පාර මතක් කරගත්තා. අපි ඒක ඒ කියන හඳුන්වා දීමේ පාඩේ මැත්තේ යත්තා වූ සවිස්තර කොටසට අද ප්‍රයෝජනවත් පැත්තෙන් කායික පැත්තෙන් ඒ වගේ මූලධර්ම පැත්තෙන් පැස ගැනීමටයි මේ කාලය වෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ රජතුමාට අර ඉන්ද්‍රියේ සුගුත්තද්්වාරෝ කියන පදය ක්‍රියාවත් කරන හැටි පෙන්වනවා. චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගායි හෝ අහුවත්. එහෙන් රූපයක් දැක එහි නිමිති ගැනීමේ යෙදෙන්න එපාය. මා නිමිත්තක් ගාහි අහුවත්ත මනෝ මානා මානු ව්‍යංජනක් ගාහි යත්වා මානු ව්‍යංජනක් ගාහිතෝ යම් විදියකට අනුව්‍යංජන වශයෙන් ඒ රූපේ බලන්න යන්න එපා. විස්තර අස්තරේ රූපේ බලන්න යන්න එපා. යත්වාදි කරන මේ තං චක්කුන්ද්‍රියං අසංගතං විහෙරන්තං යම් ආකාරයෙන් චක්ෂුස් ඉන්ද්‍රියය මේ කියන විදිහට නිමිති ගනිමින් ව්‍යංජන අනුවිජ්ජ අනුව්‍යංජන ගනිමින් අසංගතව හිටියොත් පහළ වෙන්න පුළුවන් අ비ජ්ජා දෝමනස්සා අවිද්‍යාව කියන දැඩි ලෝභයත් දොම්නස නම් වූ ඒක පිළිබඳව ඇති අකමැත්ත නැත්නම් පටිගයත් මේ කියන පාපකා ධම්මා අන්වාස වෙයෝ ව්‍යංජනන ව්‍යංජන බලන්න ගියොත් ඒකේ නිමිති ගන්න ගියොත් අනිවාර්යයෙන් මේකෙන් අදහස් වෙන්නේ එක්කෝ අවිද්‍යාවෙන් එහෙම නැත්නම් දෝමනසයෙන් ඒ දකින්න රූපයත් එක්ක බන්ධනයක් සම්බන්ධයක් ඇති කරගත්තා කියන එකයි. අන්න එවැනි දෙයක් නොවීම පිණිස තස්ස සංවරාය පටිපජ්‍යත මේ රූපේ දැක්කට රූපය විශේෂයි බාහිර රූපාරම්මණයේ විශේෂයි ව්‍යංජනානි ව්‍යංජන ගැනීම සහ එහි මේ නිමිති ගැනීම වෙනුවට දකින්නවා කියලා දැන් මෙනෙහි කරනවා නම් දැනගන්නවා නම් මයේ දැන් මගේ ඉඳුරන් හයෙන් දැන් වඩාම කෙලෙස් වගුරුවන තත්වයට එහෙම නැත්නම් කෙලෙස් ආසන්න තත්වයටපත් වෙලා තියෙන්නේ ඇසය කියලා දැනගන්නවා නම් ඒ රූප මට්ටමට හිත යන්නේ නැතුව ඇස මට්ටමින් නතර කරගන්න පුළුවන් වෙනවා එතකොට කියනවා එතකොට අවස්ථාවක් ලැබෙනවා මේ ඇහෙන් මේ මතුමත්තේ දෝ අභිජ්ජා දෝමනස පහළ වීම වළක්වාගෙන තත්ත්ව සංවරාය පටිපජ්‍යත ඒක සම්බන්ධව සංවරය ඉන්දියා සංවරය ඇහැ සංවර කර ගැනීම පිළිබඳ අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියෙනවා රක්කත චක්කුඉන්ද්‍රියන් චක්කුඉන්ද්‍රිය සංවරාය ආපජ්‍යත එතකොට විතරයි චක්කුඉන්ද්‍රිය රකින්ද සංවර කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ දකින්න වර්ණ රූපයට හිත ගියොත් චක්කුන්ද්‍රිය ඉක්මවා යාම නිසා ඒක සංවර කිරීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කියන්නේ අර අපි කලින් කියාපු විදිහට ඥාතිත්වයක් හිතලා හෝ අසුබ පිළිකුල පටික්කුල ගතියක් හිතලා හෝ සංවර වෙන්නේ නැති, කීකරු වෙන්නේ නැති රාගයක් පවා කීකරු කරන්න පුළුවන් බොහොම ගැඹුරු මේ සාරවත්්‍ය සාසනයේ Brahmacharya තියෙන සාසනයේ පමණක් දැකිය හැකි ආර්ය විනයේ ඉන්ද්‍රිය සංවරයක් මේ පෙන්වන්නේ. ඉතින් ඒක කරනකොට අපි දැනගන්න ඕනේ මේ රූපයක් දකින්නවා කියන වැඩපිළිවෙල ගත්තත් සද්දයක් අහනවා කියන වැඩපිළිවෙල ගත්තත් මේ සලායතන වල කොහෙන් වැඩපිළිවෙල ගත්තත් ඒකේ මේ හිත පිහිට විය හැකි සතිය පිහිට විය හැකි <clears throat> ඉන්ද්‍රිය සංවරයට ක්‍රියාවත් කර හැකි තාරාතිරම් මට්ටම් කීපයක් තියෙනවා. රූපයක් දකින්න නම් බාහිර වර්ණ රූපයක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ අන්ධ වෙච්චි නැති ප්‍රකෘති ඇහැක් තියෙන්න ඕනේ. ඊටත් වැඩිය ගැඹුරින් ඒ මිනිස්යාගේ බලන කෙනාගේ හිත දැකීම વિશે යෙදিলা තියෙනවා. යම් ආකාරයෙන් ඒ රූපයත් ඇහත් හොඳට තිබිලා එකිනෙකට ආපාගත ආපాతගත වුණත් ඒ පුද්ගලයා ඉන්නේ දැඩි වේදනාවක නම් ඒ මනුස්සයා ඉන්නේ වෙනත් ඊට වැඩිය සිත් అలවන සුළු හෝ සිත් පාරවන සුළු සද්දකන ගන්ධකන රසකන අර රූපේ නිසා නෙවෙයි කෙලෙස උපදින්නේ ඒ වෙනුවට හිත බැඳිලා තියෙන ඒ ඊගාව ద్వාරේ ඒක නිසා කෙලෙස් උපදවන්ට හෝ මොනම ආකාරයෙන් සංස්කාරයක් බාටපත් වෙන්න චේතනා පහළ වෙන්න නම් වර්ණ රූපයත් ඇහත් චක්කු විඥානයත් කියන ඒ බලන හිතත් එකට තුනම එකම චිත්තක්ෂණයේදී හමු වෙන්න ඕනේ ඒ හැම වෙලාවෙම පස්සේ කියලා කියන්නේ ඒකට හැපීම කියලා කියන්නේ එහෙම වුණොත් විතරයි එතන ක්ලේශයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් එතනකොට ඒ ක්‍රියාවලිය දැකීම කියන ක්‍රියාවලිය භාවනා කරන යෝගාවචරේ රාගය දුරු කිරීම අදහසින් නොවෙන්න පුළුවන්. හුදු විපස්සනාමය දැනගන්න නම් එක්කෝ ඒ වෙලාවේදී දකින රූපයේ හිත පිහිටවන්න මම දැන් බලන රූපය ඒ වශයෙන් දෙක මගේ හිත දැන් තියෙන ඇහෙද කනේද නාසයේද දිවේද කයේද මනසේද කියන මේ ඉන්ද්‍රිය ධර්මයේ පිහිටවන්න පුළුවන්. එහෙම නැත්නම් ඒිනුත් මෙහාට ගිහිල්ලා ඇහැට කනට නාසයට දිවට කයට මනසට විහිදී යා හැකි හිතේම හිත පිහිටවන්න පුළුවන් සත්‍ය පිහිටවන්න පුළුවන්. මේ මට්ටම් තුනක්. ඊටාත්ම මේ ඕලාරික මට්ටමේ ඉඳලා අති සූක්ෂම මට්ටම දක්වාම මේ කාම ලෝකයේ අවස්ථා තුනක්. ඒක මෙනෙහි කිරීමේ උපක්‍රමය මාර්ගයෙන් විස්තර කරනවා නම් කියන්නේ ඉස්සල්ලාම සතිය පිහිටීමේ දන්නේ නැති කෙනෙක් ඇස පිළිබඳව කන පිළිබඳව නාසය පිළිබඳව සතිය පිහිටවනකොට ඔහුගේ හිත අනිවාර්යයෙන්ම ව්‍යංජන අනුව්‍යංජන ගැනීමේ සහ ඒ දකින්න රූපේ නිමිති ගැනීම વિશેයි තමයි ඒ පුද්ගලයා ව්‍යාපෘත වෙන්නේ දකින්න රූපය ස්ත්‍රීද පුරුෂද ඒක උසද ඒ hina වෙනකොට කොහොමද අඬනකොට කොහොමද ඇස් ගන්නකොට කොහොමද ආදි වශයෙන් ඒකේ ව්‍යංජන අනු ව්‍යංජන ගන්නවා ඒකේ මේ ඒ රූපයේ නිමිටි ගන්න මේ ඊයේ දකපු එකනට වැඩිය වෙනස් කෙනෙක් මේ ඊයේ දකපු නැති කෙනෙක් ආදි වශයෙන් නිමිටි ගන්න. ඒක තමයි ඒ නුපුහුණු මනසේ භාවිත නැති මානසික ස්වභාවය කෙලින්ම ගිහිල්ලා අර බාහිර වූ වර්ණ රූපයේ තමයි හිත රත්‍ර වෙන්නේ. එතන තමයි රස විඳින්න යන්නේ. ඉතින් ඒ නිසා එවැනි කෙනෙකුට සතිය පිහිටීම વિશેයි මෙනෙහි කිරීම વિશે උපදෙස් දෙනවා නම් ඒ පුද්ගලයාට කියනවා රූපයක් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්නයි කියලා. බාහිර වර්ණ රූපේ තමයි මෙනෙහි කරන්නේ. මෙන්න මේ වෙනේ කරගෙන කරගෙන යනකොට ඒ සතිය පිහිටීම දක්ෂණ නැත්නම් සතිය පිහිටවීම විපස්සනාව කියන යෝනිසෝ මනසිකාරයට සම්බන්ධ ආපසු හැරෙන ගතියකට හිතකීකරු වෙනවා නම් එතකොට තේරෙන්න පටන් ගන්නවා මගේ දැන් ඇහි ක්‍රියාවලිය යන්නේ මම ජීවත් වෙන්නේ ඇහි එහෙම නැත්නම් මම දැන් බලන්නෙක් බව තේරෙනවා ඒ වෙනුවට හිත බාහිරවර්තී වුණොත් අසංගත වුණොත් අසත්‍යමත් වුණොත් අර රූපේ දිගේ තවත් බාහිරයට හිත යනවා මේ දැකපු රූපේ මම ගන්නෙ කොහොමද ලං කරගන්නෙ කොහොමද ලොකු කරගන්නෙ කොහොමද නිතර දැකගන්නෙ කොහොමද ආදි වශයෙන් ඒ රූපේ વિશે බාහිරවර්ති වෙනවා ඒක එතකොට ඉන්ද්‍රියාගේ අසංවරයක් වෙනවා අන්තරාවර්ති වෙලෙවල මේ දකින්නේ ඇහෙන් ඒ නිසා මගේ ඇහැ දැන් ඔද්දල් වෙලා තියෙන නිසා මම මේ කණෙන් නාසෙන් දිවෙන් කයෙන් මට දැන් ප්‍රශ්නයක් නැහැ කියලා ඒ රූපය දකින්නේ ඇහෙන් බව තේරුම් ගන්න තරම් යෝගාවචරයාගේ වෙනසක් හැබැයි වෙනසක් සිදු වෙනවනම් නොබෝ වේලාවකින් ඒ යෝගාවචරයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේ රූපය දකීම රූපයක් මතුවෙලා දැකීම සිදු වෙන්නේ රූපේ තියෙන තැනද ඇහෙද කියලා. ඉතින් ඒ භාවිත මනසක් නැති ඕනම කෙනෙකුට පේන රූපයේ පෙනීම සිදු වෙන්නේ රූපයේ තියෙන තැන කියලා. නමුත් ඒ භාවනා කරපු කෙනෙකුට තේරෙනවා රූපයේ පෙනීම සිදු වෙන්නේ ඇස් මට්ටමේ. රූප බාහිරේ තිබුණට පෙනීම සිදු වෙන්නේ ඇස් මට්ටම නිසා ඒ රූපයම වශයෙන් පාලනය කරන්න හික්ම ගන්නට ඒන ඔක්කොම කට්ටියට සුදුවන් දණ්ඩ ඒ විනයගරුක වෙන්න ඉන්දිය සංවර වෙන්න කියලත් අපිට කාගෙනත කරන්න පුළුවන් ගතියක් තියෙනවා ඊට වැඩිය අවස්ථාවක් තියෙනවා හොඳ ඥානවන්ත කල්පනා කරලා බැලුවොත් මේ ඇහැ සංවර කරගත්තාම මොන රූපෙ පෙන්වුණත් ඒ රූපේ නිමිති ගැනීමක් ඒ රූපේ ව්‍යංජන අනු ව්‍යංජන නොගන්න මට්ටමට ඇහැ සංවර කරගත්තොත් අර බාහිරේ දෙදියන් දඬ ඕන කමක් නැහැ. කටවට කර වැට බඳිනවා රටවට කර බඳ බඳිනවට වැඩිය කියලා කියනවා වගේ. ඒක උඟක් භාවිත කෙනෙකුට තමයි සිද්ධ වෙන්නේ. මට ඔය කර්ම කියලා දීපු මේ මහත් එක පාරක් තායිලන්තයට ගියා දේශනාවක් පවත්වන්න මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තායි ජාතිකයන් ඒ ආර්දනාවක් අරගෙන ඒ ශාලාවට ගියාට පස්සේ ඒ පළාතේ ඉන්න ඒ ඉන්දියාවේ නම් මහරජවරු වගේ පළාතේ ඉන්න බොහොම ලොකු වැදගත් කෙනෙකුත් ඇවිල්ලා තිනවා ඉස්සරහ ප්‍රධාන අමුත් එක් වශයෙන් ආරාධිතව. ඉතින් මේ මහත්තයා මේ දේශනය කරනකොට මේ වගේ මාතෘකාවක් අරගෙන ඉතින් යහළු සද්දයක් අහනකොට ඇහිම සිදුවෙන්නේ සද්දේ නැගෙන තැනද නැත්තම් කණේද කියලා. කොතනද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අර ඉස්සරහාමිටම වැද කතා කිව්වලු ඒ සද්දේ නගින තැන කියලා. කිනීරයකට යාකුළු ගෙඩියකින් ගහනවා ඒ තැන. නැත්තම් කවුරු හරි දිදී ගහනවනම් එතනයි සද්දේ ඇහෙන්නේ කියලා. ඉතින් මේ මේ මං මං සඳහන් කරන මේ මහත්යට ඒක නිකන් හරි විකාරයක් විහිළුවක් වඩටපත් වුණා මෙච්චර වැදගත් කෙනෙක් වුණත් කියලා ඊට පස්සේ එතෙන්ට බැරි ඇවිල්ලා තියෙනවා ඒ ශාලා වතු ගාන මේ මේ එතන වැඩ කරන සේවකයා. ඒ සේවකයාට කිව්වල පරිවර්තන කරන්න කියලා මගේ ප්‍රශ්නේ සද්දයක් ඇහෙනකොට ඇහිම සිදු වෙන්නේ කොතනද කියලා. ඒ මාසේ ගාලු කණේ කියලා. ඉතින් ඊට පස්සේ අර ඉස්සරහට පාර රාජකීය අමුත්තට මේ කනට පහරක් ගැව්වා වගේ තමයි. ගොය දෙනෙක් අපි හිතාන ඉන්නේ ඒ කෙලෙස් උපදවන්නේ බාහිරේ කියලා. නමුත් හොඳ භාවිත මනසක් ඇති කරගන්න වෙනසක් කියනවනම් වෙන විදියට කියනවනම් අර මෙනෙහි කිරීම කරනවනම් රූපයක් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනකොට මට්ටමක් එනවා තැනක් එනවා මේ රූපයේ කුප්පන ගතිය තිබුණට ඒ කුපිත බව ඇති වෙන්නේ ඇහි කනේ නෙවෙයි නාසයේ නෙවෙයි දිවේ නෙවෙයි කියලා යෝගාවචරයට යම් කිසි වෙලාවක තේරෙනවා මේ දැන් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවට වෙනුවට මේ රූපේ දිහාවට යනවයි කියන එක ගොරෝසු භාවනාවක්. ඇහි මට්ටමේ නැතර කරන්න ඕනේ කියන එක ඕනෝක ඇහෙනකොටම දැනෙනකොටම වාර්තා කරනකොටම ගුරුවරයා ඒ ශිෂ්‍යයාට මතක් කරනවා යෝගාවචරයට එහෙමනම් රූපයක් රූපයක් කියලා නෙවෙයි දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්නයි කියන්නේ. ওই දෙක අතර මහ විශාල වෙනසක් තියෙනවා. මෙනෙහි කිරීමේදී ඒ උපදේශ දෙන්නේ හොඳට කාරණාව තේරුම් ගන්න. ඒ වගේ මේ උපදේශ ලබා ගන්නත් Taman කරන භාවනාවේදී Tamanට වැටහෙන දේ විස්තර කිරීමේ හැකියාව තියෙනවා. නැත්නම් හැමදාම රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න කරන්න අපේ මානස අපේ මානසිකත්වයේ බාහිරයටයි දුවවන්න කල්පනා කරන්න. ඒ මොකද ඒ ගොරෝසු හිතට එහෙම තමයි. නුපුහුණු හිතට එහෙම තමයි රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්නේ. නමුත් පුහුණු වෙලාද ගතියක් ගැම්මක් පරිචයක් එනකොට මතක් කරලා දෙනවා ඒක දකින්න දකින්න කියලා මෙනෙහි කරන්න කියලා. ඒ දැකීම සිදු වෙලා ඉන්න වෙලාවේදී අපි හිතමු දැන් මේ පුද්ගලයා ඇහැට නිකන් ස්වහගෙන ඉන්නකොට පේන සාමසික මනෝරූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම එදිනදා කටයුතු කරනකොට දැකීම වශයෙන් මෙනෙහි කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්න වෙලාවදී යාට සද්දිකුත් ඇහෙනවයි කියලා. රූපේ බලාගෙන නැත්නම් ඇහි හිත යොදාගෙන දක්නව දක්නව කියලා බලනකොට සද්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් Taman ඉඳගෙන ඉන්න හෝ හිටගෙන ඉන්න තැන ස්පර්ශය වැටහෙනවා. එහෙම නැත්නම් මధుරයක් කනවා. එතකොට තේරෙන පටන් ගන්නවා රූපයක් නිසා ඇහි යම් කොකිත භාවයක්. ඇහි යම් ස්පර්ශයක්. ඇහි යම් කුපිත භාවයක් ඇති වෙනවා නම් ඒහා සමාන කුපිත භාවයක් කනෙත් සිදු වෙනකොට තමයි ඔන්න අහනවා කියලා කියන්නේ. කයේ සිදු වෙනකොට තමයි පහස ලබනවායි කියලා කියන්නේ. දිවේ, නාසයේ එක එක තැන්වල සිදු වෙනවා මේ මේ කුපිත භාවයකින් බලනකොට. කුපිත වෙන්න පුළුවන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් තියා බලනකොට ඒ කුපිත වෙන මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ මධ්‍යස්ථානය එකවරකට එක ద్వාරකෙ විතරයි කුපිත වෙන්න පුළුවන්. එහෙන් කුපිත වෙනවන් ඉන්නවා නම් ඇහි ගැලී ගත කරනවා නම් ඒ ద్వා ඒ මධ්‍යස්ථානට සද්දහන්න බෑ. ගන්ධ රස බලන්න බෑ කියලා අනිටත් වැඩි ඇතුළතින් තියෙන සත්‍යයක් තේරෙන්න පටන් ගන්නවා. කෙලස් දෙකක් එකවර උපදින්න බෑ. ద్వාර දෙකක් එකසර කෙලසෙන්න බෑ. ඒ නිසා එක ద్వාරයකට හිත තියාගෙන ඉන්නකොට තවත් ద్వාරකින් ඇවිල්ලා ඕන කරදරයක් එනවා. දෙක තුනකින් එනවා. ඔය හොඳට නිවි හැනෙයිල අනුන්ගේ දෙයක් බලනවා වගේ. මේ වැඩ යාන්ත්‍රණය බලන අදහසෙන් බලන්න හිටියොත් පේනවා ඊටත් යටින් මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ තමයි ඇහැට ප්‍රතිබද්ධ වෙනවා, කනට ප්‍රතිබද්ධ වෙනවා, නාසයට, දිවට, කයට, මනසට වශයෙන් එකිනෙකට ප්‍රතිබද්ධ වෙලා ප්‍රතිබද්ධ වෙන්නේ කුපිටකමේ බරපතලකම අනුවයි. උගා කෝප කරන දෙයක් නෑ. උගා කුප්පන දෙයක් නෑ. එතන තමයි හිත යන්නේ. හිත කියන්නේ ඒ තරම්ම මේ ඉන්ද්‍රිය පරිබද්ධ විඥානය කියන්නේ ඒ තරම්ම නැහැදිච්ච නොකෑමනා දෙයක්. දුවන්නේම කුණට. දුවන්නේම වැඩි සංවේදී භාවයට. වැඩි කුප්පණ සුළු ගතියට. ඉතින් අර අපි ඒක එහෙම තියෙද්දි අපි බාහිර රූපෙට බයිනවා මාව කුප්පැව්වේ ඒ ස්ත්‍රියාවක් කියලා. එහෙම නැත්නම් ඒ ලස්සන මලක රූපයක් මොකක් හරි එකකින් අපිව කුප්පන්නේ බාහිර රූපේ කියලා ඒකට දඬුවම් කිරීම තමයි කැකිල්ල රජ තීන් රාජනීතියේ ව්‍යවස්ථාව හැදිලා තියෙන්නේ. යෝගාවචරයට කියලා දෙන්න තියෙන්නේ එහෙම තමයි අභාවිත මනසේ ඇති ඒ පුද්ගලයා රට හදන්න හදනවා. නමුත් දන්නේ නැහැ ඒ රට මොන විදියකට නටවන්න හැදුවත් ඒ නට වෙන්නේ අපේ මේ රට මොනවා කිව්වත් අපි නට වෙන්නේ මේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ හයේ හැටියටයි. ඒකෙත් හොඳට හිත යදුවොත් පේනවා මේ හයතම නිතරම යෙදෙන්නේ එකම ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයම තමයි. එහා පැත්ත මෙහා පැත්ත හැරි හැරි එයාම තමයි යෙදෙන්නේ. ආන් එතකොට යම් වෙලාවක අපේ මේ සතිය අර දකින්නවා දකින්නවා කියන මට්ටමට ගැඹුරට ගියොත් ඊට පස්සේ මේ පුද්ගලයා කරන වචනේ තමයි රූප බැලුවත්, ශබ්ද ඇහුවත්, ගන්ධ දැනුණත්, රස දැනුණත්, පහස දැනුණත් සමාන වෙන්න ගන්නවා. කුපිත බව විතරක් තේරෙන්න පටන් ගන්නවා. නිකාං හිටපු නිදාගෙන හිටපු මනසක් මේ පූචු කවල නැගිටෙවුවා. එතකොට මේ කිති කවන ගතිය, නැගිටින ගතිය අතින් බලනකොට ඒක ප්‍රවාහයක්. එක චිත්තක්ෂණයක්වත් ඊට නොතබ මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ කෝ ඇහි කනේ නාසයේ දිවේ කයේ විවිධාකාර ඒ සංඥා ගනිමින් එයා දිගට ව්‍යාපාරයක් ගෙනියනවා. ඒ ව්‍යාපාරය ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම ලබන්නේ එකම ක්‍රමයකට. එතන ඒවා තැම්පත් කර ගන්නවා මේක ඇහෙන් දැකිච්ච රූප වගයක්, මේක කනෙන් ආපු ශබ්ද වගයක්, මේක නාසයෙන් ආපු ගඳ වර්ගයක් රස වර්ගයක් පහස වර්ගයක් කියලා ඒක ගබඩා කර ගන්නවා එයාගේ මතකයේ නැවත එව්වා එකක් අරගෙන බලනකොට ගබඩා කරලා තියෙන එව්වා එකම ඩිකෝඩ් කරනවා කෝඩ් කරලා කියන කියන වගේ ඒක රහස්‍ය සංඥා ක්‍රමයකට ගබඩා කරන්නේ. ඒ රහස්‍ය සංඥා ක්‍රමේ නැවත ක්‍රියාත්මක කරනකොට ඇහෙන් දෙනවනම් රූපයක් විදියට තමයි පෙන්වන්නේ. ඒ නිසා භාවනා කරනකොට ඇහැට රූප පේන්න පටන් අර ගන්නවා. මොකද අර ගබඩාවේ තියෙනවා ඒ රහස්‍ය සංඥා ඒ සංඥා අරගෙන අනිත් පැත්ත හරවලා දුන්නට පස්සේ රූපයක් දකිනකොට වෙන වැඩේ කෙරෙනවා. ඒ වගේම ශබ්ද පුංචි සද්දයක් ආවත් ලොකු සද්දයක් නිකං සද්දයක් ආවත් දෙබසක් වාගේ ඒව හදලා පෙන්වන්නේ අර තැම්පත් කරලා තියෙන සංඥා අනිත් පැත්ත සද්ද සංඥා වශයෙන් හදලා පෙන්නකොට ඩිකෝඩ් කරලා පෙන්නකොට ඒ අර රහස්‍ය වචනේ අනිත් පැත්ත හරලා පෙන්නකොට සද්ද ඇහෙනවා වගේ පේනවා ඒ නිසා මේ හිතට ඇත්ත වශයෙන්ම කියනොනා රූප පේන්න ඕනේ නේ එයාට ඕන හදාගෙන බලන්න පුළුවන් සද්ද ඇහෙන්න ඕනේ නේ එයාට ඕන නම් සද්ද හදාගෙන අහන්නත් පුළුවන්. හදනවයි කියන එකෙන් අදහස් කරන්නේ එයාගේ ගබඩාවේ තියෙන එකක් අරගෙන අනිත් පැත්ත හැරෙවට පස්සේ මේ සද්ද ඇහෙනා වගේ පේනවා. ඉතින් ඒක නිසා ඒ වෙලාවේ ඇත්තටම කියනවා නම් ඒ වගේ අපි විද්‍යා දෝමනස ඇති කරන සංඥාවල් එමින් නැහැ. මොනක් අසංඥා නැති වෙලාවක් වෙන්න පුළුවන්. හිත මොකද කරන්නේ අර ගබඩා කරලා තියෙන අනන්ත අප්‍රමාණ ඒකට කියන්නේ මෝහ පටල කියලා තැම්පත් වෙච්චි කෙලවරක් නොදෙන සංසාරේ ගෙන ආපු සේරම තියෙනවා. ඒ අතින් බලනකොට මේ අපි දෙන්නේගේ දැනුමේ මේ අපි දෙන්නේගේ හැකියාවල් වල කිසිසේත් මොනම වෙනසක්වත් නැහැ. අපි සෑම කෙනා මනුෂ්‍ය ඥාන සහිතයි. ඒ ඥානගතව සියලුම තොරතුරු තැම්පත් වෙලා තියෙනවායි කියලයි දැන් ওই විද්‍යාවෙන් කියන්නේ. එක තැනක මේක පෙන්වන්න ඒ නව විද්‍යාවෙන් අරගෙන සීලා තියෙනවා චිත්‍ර සටහනක්. ඒ චිත්‍ර සටහන් හයක් පාරකින් පෙන්වන පළවෙනිම චිත්‍ර සටහන පෙන්වන්නේ සොක්‍රටිස් නම් වූ ඒ කාලේ හිටපු හොඳම දක්ෂ විද්‍යාඥයා නැත්නම් ප්‍රඥා ප්‍රඥා පඬිතයා සාකච්ඡා කර කර ඉන්නවා වහලෙක් එක්ක. එයා කතා කරනකොට වහලා කියලා කියන්නේ ඉතාමත්ම නොදියුණු ශිෂ්ටාචාරයක් නැති අනුන්ට බැල මෙහෙවර කරනවා. නමුත් ඒ සොක්‍රටිස් යම් ආකාරයක වචන පාවිච්චි කරලා බැලයට කතා කරනවා වහලට කතා කරනකොට වහලගේ සොක්‍රටිස්ගේ දැනුමේ කිසිම වෙනසක් නැහැ. තියෙන්නේ ඉදිරිපත් කිරීමේ ව්‍යාකරණ ක්‍රමේ පමණයි. මොන්නම වෙනසක්වත් නැහැ කියලා දැන් ඒ පැත්ත බලලා කියනවා. නිසා අපේ හිතේ අසවල් පින නැහැයි කියලා දෙයක් ඇත්තේ නැහැ. අසවල් පව නැහැයි කියලා දෙයක් ඇත්තේ නැහැ. කෝකද රජ වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. ඒ ටික සෙල්ලම් කරන්නේ බාහිරින් පෙනෙන රූපෙමත් නෙවෙයි, ඇහැමත් නෙවෙයි, සමහරලාට ඒ විඥාණයෙන් කරන වැඩක්. ඒක නිසා යම් වෙලාවක යෝගාවචරයේ මම භාවනා කරනවා ආනාපාන කරනකොට සද්දයක් ඇහුණා. නමුත් ඒ සද්දෙමුයි ආනාපානේ ආස්වාද ප්‍රස්වාසෙමුයි මට කිසි වෙනසක් නැහැ ආස්වාසේ ප්‍රස්වාසේ වාගේ. ඒ වගේම ආස්වාද ප්‍රස්වාස දෙකෙන් එන ඒක සංඥාවයි සද්දයක් ඇහුණා ඒ වයි සමානයි කියනකොට එතකොට ඒ කර්මස්ථානාචාර්යවරයා කියනවා එහෙනම් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියලා. රූපයක් කියලා මෙනෙහි කරන්නෙත් නෑ වෙලාවේ. දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්නෙත් නෑ වෙලාවේ. දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. ඒ මොකද? එතකොට මේ සතිය මෙහෙවන්නේ ඒ බාහිර රූපාරම්මණයෙත් නෙවෙයි. නැත්නම් ద్వාර මට්ටමෙත් නෙවෙයි. අන්නර දැනෙන විඥාන මට්ටමේ සතිය මේවන්නේ. ඒ මට්ටමට ගියාට පස්සේ තමයි මේ පුද්ගලයාට තේරෙන පටන් අරගන්නේ අපි දැන නොදැන දිගටම මේ විඥාණය Tamange වැඩ පිළිවෙල දිගට කරගෙන යනවා. ඒ කරගෙන යනකොට මේ ආයතන හයක් පවත්නවා යා. චක්ඛ ආයතන, සෝත ආයතන, ගාහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියන. ඒ ආයතන පවතිනද එව්වා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, පොට්ටබ්බ ධර්ම කියලා ඒවට ඒවට අදාළ බාහිර ආයතන හයක් එක්ක පමණමයි ඒක එක්කනට කටයුතු කරන්න පුළුවන් මේ සේරගියේම අභ්‍යන්තරයේට රූප නිසා ඇහැ මාර්ගයෙන් විඥාණයට යම් සංඥා එන්නාseම විඥානයේ මාර්ගයෙන් ඇහැ හරහා පරණ රූප පෙන්වන්න පුළුවන්කමකුත් තියෙනවා. ඔය ඒ නිසා ద్వාර කියලා කියන්නේ. කපාට නෙවෙයි. කපාට කියනවනම් එක පැත්තකට ගමන කරනවා. ద్వාර කියලා කියන්නේ එහෙට මෙහෙට යන්න පුළුවන්. නමුත් මේ අභාවිත මනසක් ඇති කෙනෙකුට ඊටාත්ම අමාරුයි තේරුම් අරගන්න මේ ඇහෙන් රූප බාහිරෙන් ඇතුළට ගන්නවට වැඩිය මේ හිත ඇහැ මාර්ගෙන් බාහිර රූප පිට කරන වෙලාවල් වැඩි ඒවට තමයි අපි මේ දවල් හීන දකින්නයි කියලා කියන්නේ රෑ හීන දකින්නයි කියලා කියන්නේ. හුඟ දෙනෙක් ජීවත් වෙන්නේ දවල් හීනවල. එයාටත් එතකොට පේනව මොන මොනවද? ඒ පේන්නේ හිතේ තියෙන දේවල් තමයි. ඒ නිසා ඒ අතර කවදාකවත් ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න බෑ. බාහිරය පිළිබඳව හිතේ ඇති කරගත්ත සංඥාවක්. හිතේ ඇති කරගත්ත ඒ පූර්ව මතිමතාන්තරම තමයි දකින්නේ. ඒක භයානක රෝගයක්. ඒක දෘෂ්ටිය කියලා කියනවා. තණ්හාව නිසාත් ඇති වෙනවා, මානෙ නිසාත් ඇති වෙනවා. ඉතින් මේ ඉන්දිය සංවරය කිව්වහම යම් කිසි කෙනෙක් අර රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා නම් ඒ පුද්ගලයා කවදාකවත් හිතේ තිබිලා ඇහැරා බාහිරයට යන දෙයක් කවදාකවත් සතියට ලක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නේ බාහිරේ තියෙන වර්ණ රූපෙ මෙනෙහි කරන්න පමණයි. ඒත් හොඳයි. පටන් ගන්නකොට ඒක හොඳයි. ඒක නිසා ඒ ආනාපාන සති භාවනා කරන කෙනෙකුට එදිනෙදා වැඩ කරන වෙලාවේදී <clears throat> මෙනෙහි කිරීම ඉන්දිය සංවර පැත්තෙන් හෝ වේවා නැත්නම් සති සම්පජාඤ්ඤ පැත්තේ උඹ වේවා මෙනෙහි කරනකොට ඉස්සල්ලාම උගන්වන්නේ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න. ඒ රූපයක් දකිනකොට තමයි කොහොඳ වෙන්නේ මොකද්ද වෙන්නේ කියන කට උත්‍රේ අනුව ඒ වගේම මේ භාවනා කරන යෝගාවචරයාගේ ආනාපානේ පවතින සම්බන්ධතා අනුව ගුරුවරයාට තේරෙනවා වார்த்தාව අහනකොට කමටහනේ ආ එහෙනම් දැන් මෙයා ඉන්නේ රූප මට්ටමේම තරම් ලාමක තැනක නෙවෙයි දකින මට්ටමේ කියලා දැනගත්තොත් ඊට පස්සේ කියනවා එහෙමනම් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරලා ඔය මට්ටමට එනකොට දියුණු මට්ටමකට දකින්න දකින්න දකින්න කියලා මෙනෙහි කරන්න මේකත් බාහිරයි කියලා දවස් 3-4ක් නැත්තම් පරියන්ක කීපයක් උත්සාහ කරලා ආපහු ආවට පස්සේ තේරෙනවා නම් ඊට පස්සේ මතක් කරනවා එහෙනම් රූපයක් රූපයක් කියලා ඒ දර්ශනයේ මෙනෙහි කිරීමට ලක් කරගන්න. ඊගාට දකින්න දකින්න දකින්න කියලා ඇහැ බව හිතර වද්දන්න. ඊටත් වැඩි ගැඹුරකට යනවනම් එහෙනම් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. දැනෙන මට්ටමට මෙනෙහි කරන්න නම් රූපයක් ආවත් සද්දයක් ආවත් ගඳක් ආවත් රසක් ආවත් කයේ නානාපානිය ආවත් වෙන වේදනාවක් ආවත් සියල්ලගේම සම රසය කියන එක තමයි කියන්නේ. උපත්තිත උපතිත්ථිත සති කියලා මේකට කියනවා. උපට්ඨිත සති කියලාත් කියනවා. මුදුවට මනාකොට පිහිට සතිය විඥාන මට්ටමේම ඉන්දිය මේ ප්‍රතිබද්ධ වුණත් කමන්නේ විඥාන මට්ටමේම තියෙනවා නම් ඒ පුද්ගලයාට පේන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් එන සෑම දෙයක්ම කොකිට වීමක් කිටි කැවීමක් කුප්පණ ගතියක් පමණයි ඒ කුප්පණ ගති සියරටම පොදුවේ කියන්න පුළුවන් නම තමයි දැනෙනවයි කියලා දැනෙනවයි කියන විඥානයත් බාහිරවර්තී රූප දැනෙනවා, ශබ්ද දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා, කයේ මෙන්න ගඳ දැනෙනවා, හිතවිලි දැනෙනවා. මේ දැනෙන මට්ටමේ ඉන්නකොටත් ඒ දැනුම් විශේෂයි විවිධාකාර විවිධ රස බලමින් විඥානයේ පසු වෙනවා. මේ මට්ටමේදී හිත තාම අසංවරයි. හැබැයි අර ద్వාර මට්ටමේ එහෙම නැත්නම් මේ ව්‍යංජනාන ව්‍යංජන ගන්න මට්ටමේ අහු වෙලා නැහැ. ඊට පස්සේ තාමත්ම භාවනාවේ ඊගා මට්ටම තමයි මේ බාහිරාවර්තිව පවතිනා වූ මේ විඥාණය අභ්‍යන්තරවර්තිව කරන එක. ඇතුළට නමනකොට කියනවා ඉන්නවා ඉන්නවායි කියලා මෙනෙහි කරන්න. දැනීමකුත් නැහැ. දැනීම વિશે නෙවෙයි දඟලන්නේ පණ තියෙනවා. මැරිලා නැහැ. ඉන්න බවට. එතකොට හිත දේවල් හොය හොයා මොන රෙක් වාගේ වටපිට බෙල්ල කරක කරක බලනව නෙවෙයි ඉන්න තැනම ඇතුළට නැමෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය කියලා. ඔය අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයක් අත්දකින්න තෙක් කවදාකවත් ඒ පුද්ගලයාට తాවකාලිකවත් මේ කාම ලෝකයෙන් විස්රාමයක් ලබන්න අමාරුයි. ඒ පුද්ගලයාටින් කාම ලෝකෙම තමයි තියෙන්නේ. කාම ලෝකේ හැම සංඥාවකටම හැම විදිහටම නටන්න පටන් ගන්නවා, දඟලන්න පටන් ගන්නවා, රිමෝට් කන්ට්‍රෝලර් එකකින් පාලනය කරන යන්ත්‍රයක් වගේ. ඉතින් ඒ පුද්ගලයාට ලෝකෙ කොච්චර හැදුවත් ඉවරයක් නැහැ. ඒ මොකද මේ පුද්ගලයා හිතන්නේ මේ කෙලෙසීම් මේ ඉන්ද්‍රිය සංවර මේ ඔක්කොම සිද්ධ වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මට්ටමේ. ඇත්ත ඒක තමයි සාමාන්‍ය ආධුනිකයාගේ හැටි. නමුත් මේ සරුවච්ච සාසනය උගන්වනවා ඒ මට්ටම හොඳට මෙනෙහි කරලා තේරුම් ගත්තට පස්සේ මේ නිමිති නොගන්නා වූ ව්‍යංජනානු ව්‍යංජන නොගන්නා වූ தත්ත්වයට ආවට පස්සේ ඒ ක්‍රියාවලිය ඇහ කන නාසය දිව කය මන කියන ඒ තමන් තුළට ගන්න පුළුවන්. ඒ මට්ටමටත් වඩා දඩඩි සතියක් සුපතිත්‍ිත සතියක් ආවට පස්සේ තමයි මේ සේරම සිද්ධ වෙන්නේ මේ මන මට්ටමේ නැත්නම් විඥාන මට්ටමේ ඒ විඥානයේ බාහිරවර්ති එයාගේ තියෙන නැහැදිච්ච කම නිසා එයාගේ තියෙන මේ කෝඩු ගති නිසා කෝල ගති නිසා ඒ නිසා රූපයක් එනකන් දොර කරට වෙලා බලනවා සද්දයක් එනකන් බාහිරවත්ිය බලා ඉනවා. ගන්ධ රස එනකන් බලා ඉනවා. ආන්නේම හිත පැය දෙක තුන එහෙම ඉන්නකොට ඒ හිතට පෙන්වන්න පුළුවන් ඔබ දොරකඩට යන්න එපා. ඔබ ගේ ඇතුළට දෙමියා. දොරකඩ හිටියොත් ඔය මනිබඩු කාරයෝ යන්නේන මිනිස්සු ඔක්කොගෙම කැළඹීම සිද්ධ වෙනවා. ඒ නිසා ඇතුළට නැමීම නම් නැත්තම් අභ්‍යන්තරාවර්ති වෙන්න නම් ඉන්න බව. එහෙම නැත්නම් මේ මැරිලා නැහැ නිින්ද ගිහිලා නැහැ කියලා ඉන්නා බව තේරුම් ගන්නට පටන් ගත්තොත් ඒ බාහිරින් එන සෑම සංඥාවකින්ම එකම රසයයි තියෙන්නේ කුප්පන රසය. කෙලසෙන ගතිය. හොඳක් නරකක් මොකක්වත් නැහැ. ඊට වැඩිය නිකලෙස්ව එහෙ නැත්නම් අනින්ද්‍රිය ප්‍රතිබද්ධව විඥාණයට ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක සරුවචන් වහන්සේගේ ශාසනය සඳහන් කරන්නේ මේ නානත්ත් සංඥා ඒකත්ත් සංඥා කියන අදහසෙන්. නානත්ත් සංඥා කියලා කියන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන සියල්ල વિશે විවිධත්වයේ දකිනාතාකල් නානත්ත් සංඥායි. ඒ සියල්ලම නමුත් වදයක්, කරදරයක්, පීරිගෑවිල්ලක්, කෙලසිල්ලක්, කුප්පිල්ලක් කියලා තේරුම් අරගන්න දවසට ඒකත්ත් සංඥාවට යනවා. එතකොට තියෙන්නේ හුදු විඥාන ස්රෝතයක් විතරයි. ඒ විඥානයේ සෝතය කුප්පණ්ඩ රූප සද්ද ගන්ධ රස කොච්චර දැඟලුවත් අර සිද්ධාර්ථ කුමාරෝ ගීගයරින්ට ඉස්සලා දවසේ නාටිකාංගනාවකේ රූප දැක්කා වාගේ. පිටිය දිහා පැත්තට හැරුණොත් නාටිකාංගනාව විලිවහ ගන්නත් නැතුව කෙල පෙරාගෙන අර සංගීත භාණ්ඩ වැටලා බුදිය ගන්නවා වගේ මේ ඇහ කන නිවදාසේ මාර්ගයෙන් පෙනෙන මේ රූප ශබ්ද ගන්ධ රස කියලා කියන්නේ අපි බැලුවොත් නාඩගමක් නොබැලුවොත් විකාරයක් ඉතින් බලලා නාඩගමක් කරගෙන අනුන්ට දොස් කියනකොට බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මොනවක් කරන්නද? නමුත් ඒක තමයි ලෝකෙ කියන්නේ. නැත්නම් නිතරම නඩු බාහිරේ තියෙන රූප මේ විලි වහගෙන නැහැ. බාහිරේ තියෙන ශබ්ද සංවර නැහැ. බාහිරේ තියෙන ගන්ධ රස මේ හැදිච්ච ගතියක් නැහැ කියලා. නම හොඳට කල්පනා කරන බාන දින ඉව්වගෙන නෙමෙයි නැහැදිච්ච කම තියෙන්නේ මේ අපේ මේ දිගට ගෙනාවු කෙලස් කඳේ. මේකේ ගෙතගෙන ආපු මේ මෝහ පටල ටිකේ. ඒ මෝහ පටලේ සුද්ධ කරන්න නම් ඇත්තටම කියනවා අර බාහිර දේවල් සුද්ධ නොකරත් බෑ තමයි. ඒ වගේත් අපි අරණ්‍ය ගත වෙලා, රුක්ක මූල ගත වෙලා, ශූන්‍යාකාර ගත වෙලා අඩු තත්වයක් ඇති කරගන්න ඕනේ. ඒක මොකද නැත්තම් අපිට මේ යන්ත්‍රෙනේ දැක ගන්න බෑනේ. ඇතුළ දැක ගන්න බෑනේ. අපි තාම බලන්නේ මේ මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මට්ටමේනේ. ඒව පුළුවන්තරම් කුප්පන ගති නැති අකුප්ප ගතියකට පත් කරගෙන නමු 100ක් අකුප්ප ගතියක් ගන්න බෑ. තියෙන කොහොමඩක් තියෙන. ඒක පිළිබඳව ඉවසිල්ලෙන් පුළුවන්තරම් හම්බ වෙච්ච වෙලාවේදී Taman දා ගන්න ඕනේ මේ ඇහැ කන දිවන ආශය මට්ටමට ගන්න. ඊටත් පස්සේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැත්නම් විඥාන මට්ටමට ගන්න. ඒකත් පස්සේ අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥාන මට්ටමට ගන්න මේකත් බුද්ධ ධර්ම නෙවෙයි. මේ මට්ටම් ඔයිට ඉස්සර සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සර වෙලා මේ අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥාන මට්ටමට යනකම් ඉස්සින්නාන්සලා ගිහිලා තිබ්බා. එතුමෝ තුන්කල් දැක්කා. මේ නක්ෂත්‍රය හොයාගත්තා. මේ ආයුර්වේදේ හොයාගත්තා. විවිධාකාර වේද හොයාගත්තා. ඒ මොකද කිසිසේත්ම මේ මිනිස්යන් පුරුෂයන් කුප්පන රූප සද්ද ගන්ධ රස විෂේ යැත්තු කිපිතුනේ නෑ. හොඳටම අනිජ්‍ය ප්‍රතිපද විඥානේ පැය ගණන් දවස් ගණන් ගත කළා කියනවා. එතකොට ලෝක න්‍යාය ධර්ම යැත්තු ඔක්කොම හොයාගත්තා. වැරද්දකට උනේ මමයි හොයාගත්තේ කියන තණ්හාමාන දිටි ඉතුරු වුණා. නිසා යැත්තු නංගංගී ඉතිපත් කරා. මේ දේ හොයාගත්තේ මම. එදා ඉඳලා යැත්තන මල් පහන් පූජා කරන්නේ ගන්දින්න ගන්දි පුදන්න පටන් අරගන්න. මේ සොයා ගැනීම අනාත්ම දෙයක් බව. මට නම්බුවක් නෙවෙයි මෙතෙන්ට ගියාම මේ හොයා ගැනීම වෙනවා අනිවාර්යයි. හිතට මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් කුපිත ගති නැති වෙනකොට ඒ හිත ව්‍යාවෘත වෙන්නේ න්‍යාය ධර්ම තේරුම් ගන්න. මුළු මානව ප්‍රජාවට මුළු විශ්වයටම අදාළ විනයයි. ඒව මම හොයාගත්තක මගේ හොයා ගැනීමක් කියලා කියන්නේ යනකොට අනිවාර්යයෙන්ම අර තම්මයතාවය කියන තද්මය එයින් උපන්නු එයින් නම්බුකාර ගන්නා වූ තත්ත්වයක් ඇති ඒකට බෙහෙත් නැහැ. කොච්චර බෙහෙත් නැද්ද කියනවනම් සරුවචනච ලෝකේ පහළ වෙනකන් ඒ ඔච්චර ඔක්කොම අනිකුත් ඔය අභිඥා ධ්‍යාන මාර්ගඵල ලැබු කිසිම කෙනෙකුට ගැලවෙන්න බැරුව ගියා. සර්වඥයන් තමයි ඉස්සල්ලාම ඒ සියලුම தত্ত্বات ලැබලා මේ මම නෙවෙයි මාගේ නෙවෙයි මාගේ ආත්මෙ නෙවෙයි කියලා කට හොදලා ප්‍රකාශ කරන්න පුළුවන් උන්වහන්සේට පමණයි. ඉතින් ඒ ටිකට අපි විපස්සනාව කියනවා. ඒ ඇත්තම විපස්සනාවේ අන්තිම ගැඹුර තමයි Taman ඉහළම මට්ටමටපත් වෙලා ඒකත් ප්‍රතික්ෂේප කරන එක. අතම්මේතාවේ තත්මේතාවයට එන්න ඕනේ ඉස්සලා ඊට පස්සේ තමයි අතම්මේතාවට යන්න පුළුවන්. වෙන විදියකට කියනවනම් සියලුම අවිද්‍යාව හොඳටම දැන ගැනීම තමයි විද්‍යාව කියන්නේ. Taman තුල ඇත්තා වූ සියලුම අවිද්‍යාවත් සබ්බම් පරිඤ්ඤයන් සියලුම අවිද්‍යාවන් සියල්ලම දන්නවනම් ඒකට තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා මේ ඉන්දිය සංවරය ගත්තාම මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් සඳහන් කරන විදිහට ඒක එතකයි මෙතකයි කියලා ගැඹුරක්. නමුත් මේ රජ්ජුරුව ඒ තරම් ගැඹුරක් හිතලා ප්‍රශ්න අහපු නැති බව මේ හිතා ගන්න වෙනවා ඒ සූත්‍රය හමාරන ඉස්සලා නම් සජ්ජුරෝ කිව්වේ දේශනා කළේ ප්‍රකාශ කළේ පින්ඩෝල බාරද්වාජ කියලා කියන්නේ නවක පැවිද්දෙක් ඒ නිසා මේ කාමයේ කියන මාතෘකාව අතින් ඔබතුමා පුහුදුන් ඔබතුමාට දැනුම මදි මම අන්තපුරය පාලනය කරන රජ කෙනෙක් ඒ නිසා මව්හා සමාන කෙනෙක් දැකලා මව් යන හැඟීමෙන් කාමයේ පාලනය කරන්න කියලා මට කියනවනම් මට තේරෙනවා ඔබතුමාගේ තියෙන ලාමකකම. ඔබතුමා කියනවනම් මට ඒ හා සමාන රූපයක මේ මේ කේසාලෝමානකා දන්තාදි වශයෙන් පටික්කුල මනසිකාරකින් මේ කාමෙන් නැත කරන්න පුළුවන් කියලා ඒකෙවත් මට පේනවා ඔබතුමාගේ තියෙන මේ මාතෘකාව පිළිබඳ නොදන ගතිය. නමුත් මේක කියනකොට මේ පින්ඩෝල බාරද්වාජ ස්වාමීන් වහන්සේ චක්කුණා රූපන් දිස්වා මා නිමිත්තක් ගායිනෝ අහුවත්ත දකින්න රූපේ නිමිති ගන්න යන්න එපා. මා ව්‍යංජන ව්‍යංජන ව්‍යංජනානුගහිතා ගහිතෝ ව්‍යංජනානුගහිතෝ අහුවත් ඒක මේ ව්‍යංජනානු ව්‍යංජන වශයෙන් ගන්න එපා කියනකොට එතකොට මේ රජ්ජුරවන්ට අහුවෙතිච්ච මාතෘකාවක් නේ. මොකද රජ්ජුරෝ මෙතෙක් කල් කෙරුවේම හැම ලෝකෙම ඉන්න හැම කෙනෙක්ම රජෙක් කියලා තමයි හිතාන ඉන්නේ හැම රජෙක්ම කරන්නේත් ඕක තමයි. අහුවෙන අහුවෙන සෑම දෙයකම ව්‍යංජනන ව්‍යංජන ගන්නවා නිමිටි ගන්නවා අරගෙන මේ නිමිටි ටිකත් එක්ක තමයි බුදියා ගන්න. ඒවත් එක තමයි නැගිටින්නේ. ඒවත් එක තමයි දවල් හින ගත කරන්නේ. ඉතින් කවදාකවත් කෙලවරක් කරන්න හම්බ වෙන්නේ නැහැ. යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං මේන්න මේ කියන විදියට අසංගත මේකට කියන අසංගතය කියලා. සංගත ඉන්ද්‍රියක් ඇතිව නෙවෙයි විහරන්තං අභිජ්ජා දෝමනසා පාපක අකුසල ධම්මා අන්වාස වේයුම් අනිවාර්යම උගේ හිත අවිද්‍යාව දෝමනසේ නමු පාපක අකුසල ධර්මයන්ගේ යටපත් කරනවා ආන් ඒක දැනගෙන තස්ස සංවරාය සංපටිපජ්ජත තස්ස සංවරාය පටිපජ්ජත කියලා කියන්නේ නිවිති බිය ගැනීමත් ව්‍යංජනානු ව්‍යංජන ගැනීමෙන් තමයි අපි ඒකත් එක්ක සම්බන්ධතාවය පවත්න්නේ ඒ කියන්නේ අපි රූප මට්ටමේ ඉන්නේ භාවිත ඉන්ද්‍රියකට එනකොට වෙන්නේ ඊගාට අපි ద్వාර මට්ටමට එනවා. දකින්න බව දැන ගන්න මේ වෙලාවේ මගේ හිත කෙලසෙන දැකීමෙන් බව දන්නවා. ඇහිීමෙන් බව දන්නවා. ඒ මට්ටමේ ඉතල තමයි අපිට විඥාන මට්ටමට යන්න පුළුවන්. ඒ විඥාන මට්ටමට යනකොට රාජ්‍යරුවන්ට අවු වෙන්නේ නැහැ. මොකද රාජ්‍යරුවන්ට ඇත්තටම මේ රාජකම මම මේ මාගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්න ඕන කමක්වත් එහෙම પરමාර්ථයක්වත් නැහැ. එහෙම තමයි කෙලස් ධර්ම පිළිබඳ ඉගෙන ගන්න ලබන්නා වූ පරිචය මේ රාජකමට සූසට බරණ වලට තවත් ආභරණයක් කරගන්න රජුරන්ට ඕනකමක් නැහැ. නමුත් රජුරන්ට තේරෙනවා පුංචි ආමතුරෝ මේ කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. මුලින් මුලින් කියපු දේවල් නම් එච්චර රජුරන්ගේ මට්ටමට වැඩිය තරම් නොවුණාට දැන් නම් කියන දේ තේරෙන්නේ නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මතක් කරනවා චක්කුන්දිය සංවරාය පටිපද්‍යත. ওই විදිහට කියනකොට රජුරෝ සඳහන් කරනවා ඒ මේ ස්වාමින් වහන්සේට ස්වාමින් වහන්සේ ඔන්න ඔතෙන්ට යනකොට නම් මට ඔබ වහන්සේට විරුද්ධව කතා කරන දෙයක් නැහැ. එහෙම නැතුව කියනවනම් ඔබ වහන්සේගේ දේශනාවට මේ ප්‍රතිසංශෝධන මට ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. අච්චරියම්බෝ භාරද්වාජය ස්වාමීන් වහන්සේ ආච්චරියවත් කියලා එතකොට රජුරෝ සඳහන් කරනවා යස්තින් සමයෝ අරක්ඛිතේනේව කායේන මම මේ රක්ෂණය කරන ලද එහෙම නැත්නම් සංවර කරන ලදී කයෙන් යුක්තව අරක්ඛිතේන වාචාය වචනීය සංවරයක් නැතුව අරක්ඛිතේන චිත්තේන හිතේ ඔය කියන විදිහේ මේ එළඹ සිට 100කින් තොරව නැත්නම් අනුපට්ඨිතාය සතිය ඔබ වහන්සේ කියන සතියක් ඉන්ද්‍රිය සංවරයක් පිළිබඳ නැත්විව අසංවත් අසංවත් අසංගුතෝ ඉන්ද්‍රියන් කියන්නේ කය වය වචන මනස කියන වගේ අසංගුතෝ ඉන්ද්‍රියානි ඉන්ද්‍රිය සංගත අන්තප්පුරම් පවිසාමි යම් වෙලාවක ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ කියන විදියට ඉන්ද්‍රිය සංවරයකින් තොරව හතියෙන් තොරව කාය ద్వාර වලින් හැසිරීමකින් තොරව මං අන්තපුරයට යම් වෙලාවක ගියොත් අතිවිය මං තස්මින් සමයේ ලෝභ ධම්මා පරියායන්ති මට ඒ වෙලාවේ කාමකයේ අන්තපුර ස්ත්‍රී නිසා අතිශයින් මේ ලෝභ ධර්මයෙන් මම යටපත් වෙනවා පරිසාන්ති කියලා තියෙන මාව සහ මේ යටපත් කරනවා ඒ මම ඉන්දිය සංවරකින් නෙවෙයි යන්නේ මගේ වචනය සංවර වෙලා නැහැ, කය සංවර වෙලා නැහැ, හිත සංවර වෙලා නැහැ, සතිය නැහැ. එවැනි තත්ත්වයක් අඩතේදී මම ගියොත් මේ අන්තපුරේට මට මේ ලෝභ ධර්මයේ මාව බේරන්නට රජකමකින් රජ සිරියාවකින් රජ තෙජකින් ආපවෙන්න හම්බෙන්නේ. යස්මින් සමයේ යම් වෙලාවක රක්ඛිතේනේව කායේන රක්ඛිතේනේව චිත්තේන රක්ඛිතේනේව වාචාය රකින්න ලද ඉඳුරන් ඇතුව වෙන විදිහකට කියනනම් කය වචන මනස දැනගෙන මම මේ රජ මම මේ යන්නේ අන්තපුරේටයි කියලා මම දැනගෙන යනවනම් එනතන් අන්තපුර පවිසාමි උපත්ථිත සතිය සංගුතේ ඉන්ද්‍රියානි ඉන්ද්‍රිය සංවර්තයෙන් යුක්තව සතියෙන් යුක්තව මම ඉදියට මම මේ අන්තපුරයට යනවන තත් තස්මින් සමයේ ලෝභ ධම නමං තස්ස සමයේ නමං තත් තස්මින් සමයේ ලෝභ ධම්මා පරිචාරණය මට එතකොට මම දන්නවා මේ යන්නේ අසවල් තණ්ඩේ කියලා ඒ වෙලාවට මට ඉන්ද්‍රියන් සංවර කරගෙන මට රජසිරියෙන් අපහු වෙන්න පුළුවන්. නිසා වහන්සෝ කියන විදිහේ ඉන්දිය සංවරය පිළිබඳව හැඟීමක් තියෙනවනම් මම රජ වෙනවා. ඉන්දිය සංවර නැත්තම් මම බලු වෙනවා. මම අන්තපුරට ගිහිල්ලා එන්නේ හිවලෙක් වානේ කැනහිලෙක් වාගේ බල්ලෙක් වාගේ තමයි එන්න වෙන්නේ කියන එක රජුරෝ මතක් කරනවා. එතකොට පේනවා මේ රජුරු මේ ප්‍රශ්නේ ඇහුවේ මේ සම්පූර්ණ ඉන්දිය සංවරය කළ Brahmacharya රැකලා නිවන් දකින්න නෙවෙයි. නමුත් මේ Brahmacharya රකින්න ඉන්දිය සංවරය කරන ඇත්තෝ කොහොමද මේ මට රජසිරියට බලපාන මේ ප්‍රධාන ප්‍රශ්නට උත්තර දෙන්නේ කියලා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ගැඹුරකට අඬ ගහන ගිහිල්ලා අඩියටම ගෙනියලා රජුරවන්ට මතක් කරලා දෙනවා මේ විදිහට ගියොත් කවදා හෝ ඒ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඇතුළටම තියෙන කාරණාව ඒ රජුරවන්ට බහු කරගෙන ගිහිල්ලා ඒ මානුෂත්වයේ නැත්නම් මේ පෘථග්ජන භවයේ ගැඹුර තේරුම් ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක නිසා අපට මෙවැනි සූත්‍රයක් ඉදිරිපත් කරගත්තාම රජුරවන්ටත් ස්තුතිවන්ත වෙන්න පුළුවන්. මොකද රජුරෝ ඇත්ත වශයෙන්ම Tamanට බලපාන අවංක ප්‍රශ්නිකුයි මතු කරලා තියෙන්නේ. නමුත් ඒ අවංක ප්‍රශ්නේ මතු කරාට රජුරවන්ට මේ බුද්ධ ශාසනයේ දිගපල්ල මනින්න ගැඹුරු මනින්න පුළුවන් ශක්තියක් නැහැ. නමුත් අපි ඊට වැඩිය ඒක හොඳට විස්තර කරගන්නකොට අපිට තේරෙන පටන් අරගන්න මේ රජුරුවන්ගේ ප්‍රශ්නය හැම කෙනෙක් තුළම තියෙන ප්‍රශ්නයක්. හැම කෙනෙක්ම මේකෙන් පෙළෙනවා. නමුත් මේ රජුර වගේ කෙලින් අහන්නේ නැහැ. ඒවා හිතනවා මේ අසභ්‍ය ප්‍රශ්න නෑ හේතු ප්‍රශ්න. විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයකට වෙච්චාම කොහොමඩක්වත් මේ ප්‍රශ්න මතුවෙන්නේ නෑ. විශේෂයෙන්ම ස්ත්‍රී පක්ෂයෙන් මතුවෙන්නේම නෑ. මොකද අපේ ලෝකේ තියෙන පවතින මේ සදාචාර ක්‍රමය. නමුත් අර පුරුෂ පක්ෂය අපිට පුළුවන් මේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන භ්‍රමචාරීට තියෙන මේ ප්‍රධානම බාධාව දිගට තේරුම් අරගන්න මේකෙදී අපි අර පළවෙනි උපක්‍රමය හොඳ නැහැ කියලා පැත්තකට දාන්න නරකයි. දෙවෙනි උපක්‍රමයේ බලවත් නැහැ කියලා පැත්තකට දාන්න නරකයි. තුන්වෙනි එක පමණමයි තියෙන්නේ කියලා ගණ්ඩත් නරකයි. අපි හිතා ගන්න ඕනේ මේවා එක එක මට්ටම් වල එක එක රාග දෝෂ ස්වභාව වල හැටි. මේ තුන්වෙනි එක මේ මේ ඇහි ඉන්ද්‍රිය සංවරය වගේ දෙයක් ගන්නකොට ඒක මේ රාගෙට පමණක් දෙන උත්තරයක් නෙවෙයි. ප්‍රධානම කෙලෙස් මුල් සියල්ලමත් අනිච්ච පුංචි පුංචි කෙලෙස් සියල්ලමත් කපන දෙයක්. ඒ නිසා අපිට හිතා ගන්න වෙනවා ඔය සමත ක්‍රමයක් වශයෙන් ඉදිරිපත් කරන මේ පටික්කුල සංඥාව අසුබ සංඥාවේදී අනිවාර්යයෙන්ම කටයුතු කරන්නේ රාගයත් එක්ක විතරයි. නමුත් රාගය කියන එක බොහෝ විට වංචනිකව ක්‍රියාත්මක වෙනවා. ද්වේෂය වශයෙන්මුත් ක්‍රියාත්මක වෙනවා. මෝහය වශයෙන්මුත් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ රාගයට ලක් වෙන්නේ අපි ලෝභ ධර්මයෙන් පමණක් විතරක් නෙවෙයි ලෝභ ද්වේෂ ධර්මයෙන් ඉතත් අපි රාගයට ලක් වෙනවා මෝහ ධර්ම කියන වෙන විදිහට කියනවනම් තණ්හාමාන දිට්ඨි කියන තුනෙන්ම මේ රාගය කියන තත්තරපත් වෙනවා විපස්සනා දනුව නැති කෙනාට කවදාකවත් ওই සමත උපක්‍රමයෙන් ඒ රාගයේ ඇති වංචනික ස්වරූප දැක ගන්න හම්බෙන්නේ ඒ නිසා මේ සූත්‍රයේදී රජ්ජුරුව ප්‍රශ්න කොහොම කෙරුවත් උත්තරේ දෙනකොට මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ අසංගතං වේරන්තං අවිජ්ජා දෝමනසා පාපකා කුසල ධම්මා අන්වාස වේය. අවිජ්ජා දෝමනස කියන සියලු පාප කුසල ධර්මයන්ට මේක උත්තර වෙනවා කියන්නේ. ඒ නිසා යෝගාවචරයේක අපි හිතමු ආනාපාන සතිය වගේ කියන ප්‍රධාන කර්මස්ථානයේ කටයුතු කරනවා කියලා. එතකොටත් පුළුවන් මේ පුද්ගලයාට මේ රාගයේ, ద్వේෂයේ අඩුපාඩුකම් මතුවේ. එතකොට කියනවා අබිනතං චිත්තං රාගානුපතිතං අබිනත වූ මූල කර්මත්තානේ හෝ මතුවෙන ආව අමතර අරමුණකට ද්විතීය අරමුණකට අබිනතිය වහා නැමෙන ගතිය එනකොට රාගේ මතුවෙනවා ඒක සමතේට බාධායි එහෙම නැත්නම් අපනතං චිත්තං දෝසානුපච්චා ඒ මතුවෙච්ච අරමුණ හෝ මූල කර්මත්තානේ කියලා ද්වේෂයක් මතුනොත් එයාගේ හිත කෝපයට අවු වෙනවා එතකොටත් සමාධියට පරිපන්ත වෙනවා ඒ විතරක් නෙවෙයි එදිනදා කටයුතු කරනකොටත් සක්මන් කරනකොටත් ඕන තැනකදී එන්න පුළුවන් ආන්නේ සෑම දෙයකදීම මුලින් මුලින් අපි ලාමක පුංචි සතිය මේ කාම ආශාවල් මතුවෙනවනම් ඒ ආශාවල් વિશે තමයි අපි මේ අරණ්‍යගත වීමේ රුක්ක මූලගත වීමේ ශූන්‍යාකාරගත වීමේ එවැනි කාම දර්ශන නැති වෙන විදිහට කියනවා ඒ කාම දර්ශනයන් මේ දර්ශන කාමයට ඉඩක් නැති තැනකට ගිහිල්ලා උත්සාහ කරනවා. ඒ කොච්චර කරත් අර ඇතුළත හිතේ තියෙන කාම ඕජාව කාම තෙතමනය පවතිනා තාක්කල් ඒකේ තියෙන පුංචි දෙයක් මතින් හෝ කාමයේ මතුවෙන්න පුළුවන්. ඒ වෙලාවල් වලට අපි අසුභ භාවනාවේ ඉදිරිපත් කරගන්න. නමුත් තේරුම් අරගන්න ඕනේ ඒක සම්පූර්ණ ආරක්ෂාවක් දෙන්න බඳි. අපි යම් දවසක මේ පරියන්කේදී මූල කර්මස්ථානයේ වශයෙන් ආස්වාද ප්‍රසවාස දෙකේ අර නිමිති ගැනිල්ල එහෙම නැත්නම් ඒක વિશે යත්තා වූ ව්‍යංජන අනුව්‍යංජන ගැනිල්ල කරලාමයි තේරුම් ගන්න නැ රූප વિશે ඉන්නා කාමයේ ඇති නොවීම සඳහා කියනවා නිමිති ගන්න එපා ව්‍යංජන ව්‍යංජන ගන්න එපා. ගත්තොත් ඒ මතින් රාග ద్వේෂ පහළ වෙනවා. අපි ඉත්‍ත්‍යාවක් දැකලා ඉත්‍ත්‍යාව උසයි hina වෙනකොට මේමයි කම්බුල මේමයි දෙකපුල මේමයි කීක විස්තර හොයන්න හොයන්න හොයන්න දිගින් දිගට දිගින් දිගට රාගෙ මතුවේ. ඒ වෙනුවට සරුවචනාංශයේ දීලා තියෙන්නේ ආනාපාන සතිය ආනාපාන සතියේ නිමිති ගැනීමෙන් සහ ව්‍යංජනන ව්‍යංජන ගැනීමෙන් අර රාග ద్వේෂ එන්න තියෙන අරමුණකට එන්න තියෙන ඉඩත් මකලා මේ රාග දෝෂ මෝහ මතුකරන්න නැති උපේක්ෂා අරමුණ පිළිබඳව හොඳ දැනුමක් ලබනකොට ඒ හිතට සති සමාධි ස්ථිර කරගන්න හොඳ ඉඩක් හම්බෙනවා. අන්නේම අරමුණ මතින් මූල කර්මස්ථානයේ මතින් දිනු කරගත්ත සතියක් ඇතුව ඉන්න කෙනාට එදිනදා වැඩවලදී හෝ රූපයක් දකින්නකොටම මෙනෙහි කිරීමට රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනකොට දැක ගන්න පුළුවන් මේ හිත ස්වභාවයෙන්ම ප්‍රිය දෙයක් හම්ුණත් අප්‍රිය දෙයක් හම්ුණත් ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීම සහ නිමිටි ගැනීම. මේකෙන් තමයි අපි රූපය අපිට කරදරයක් හෝ ප්‍රියක් කරගන්නේ. ඒ නිසා ඒක සාමාන්‍ය භාවනා ජීවිතයේ වෙන පැත්තකින් කියනකොට කියනවා රූපයක් දැක්කට නොදැක්කා වගේ ඉන්නේ කියලා. ඇස් ඇත්තේ අන්ධෙක් වගේ ඉන්නේ කියලා. ඉතින් එතකොට උගව දෙනෙක් හිතන්නේ මෙච්චර පිං කරලා ලැබුතු මේ රූපේ මෙච්චර පිං කරලා මේ අස්ලස්සන S2 මට හම්බෙච්ච මේ යමක් හම්බෙන්න දකින්න හම්බෙච්ච අවස්ථාව මම මේ විදිහට මොකද පහර අරින්නේ පහර අරින්න හොඳ නැහැ මම මේක බලන්න ඕනේ කියලා ඉතින් අරක ලොක් කර ලොක් කර බලන්න බලන්න වෙන්නේ මූල කර්මස්ථානයේ වගේ කාම රාග උපදින් නැති අරමුණක ව්‍යංජන අනු ව්‍යංජන ගැනීමට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒක නිසා භාවනා කරනකොට මේ මූල කර්මස්ථානයේ මතින් මේ සති සම්පජඤ්ඤයේ පිහිටවපු කෙනාට මතක් කරනවා එදිනදා වැඩ කරනකොටත් මූල කර්මස්ථානයේ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අරමුණු නැත්නම් බාහිර ආයතන කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් සාමාන්‍ය මෙනෙහි කිරීමක් කරන්නයි කියන්නේ. රූපයක් රූපයක් සද්දයක් සද්දයක් ගන්ධයක් ගන්ධයක් රසයක් රසයක් මේක අල්ලනවා නම් මොකක්ද අල්ලනවා කියලා කියන්නේ පරියංකේදී ගත්තා වූ සත්‍ය සම්පජඤ්ඤය සත්‍ය සමාධියයි ලාවට හෝ යාන්තමට හෝ එදිනදා වැඩල කරනවන ඒ පුදුරට තේරෙන පටන් ගන්නවා රූපය පෙනීම සිදු වෙන්නේ රූපය ඇති තැන නෙවෙයි ඇහැ ඇති තැනයි ඒ නිසා මේ මුළු ලෝකෙටම හමක් කෙලනට වැඩිය හොඳයි කකුල් දෙකට සපත්තු දෙකක් දාගන්න. කට වටේට වැට බඳිනවට වැඩිය හොඳයි කට වටේට වැට බඳින එක කියලා ඒක කරන්න අමාරුයි. ආන්නේ වගේ මේ එක එක ඉන්ද්‍රියන් තමයි මේ ඉන්ද්‍රයන්ගේ මේ ලෝකේ තියෙන ඔක්කොම කුණු කන්දල් ඇතුළට දාගන්න කියලා රූපේ මෙනෙහි කරන එක හරියට ඒක තේරුම් ගත්තොත් ඒ පුදුරට දෙනවා ඒකටත් වැඩිය හොඳයි ඒකත් පහු කරගෙන ගිහිලා දක්ෂින බව මෙනෙහි කරන එක. ඒක බොහොම වැදගත් පරිවර්තන භාවනාවක්. මේකත් මෙනෙහි කරනකොට තමයි පස්සේ තේරුම් කරගන්න වෙන්නේ දන්න බව. එතකොට ඒ தත්ත්වයට එනකොට ඒ යෝගාවචරක දවසේ සම්පූර්ණ පවතින සතියක් තියෙන මොනම අරමුණක් ඇවිල්ලා ගියත් ඒක ස්ත්‍රියවද්ද පුරුෂයද කියලා කියා ගන්න බැරි තත්ත්වයක්. ඉන්සා රාටුවාවේ සඳහන් කරනවා ඒ රජුරෝ කැලේටම වෙලා දිගටම භාවනා කරද්දී රාජරාජා මහත්වරු බොහෝමත්ම ගෞරව කරන්න පටන් ගත්තොත් මේ ශාංශ බොහෝම ඉන්දිය සංවරයක් තියෙනවා අධික අධිගත ඥාන තියෙනවා. ඒකත් රජුරෝ කොච්චර දෝ පණිවිඩෙව්වලු මාලිකාවට ගෙනගෙන ගියේ නැල්ලු. පස්සේ ඒ රජුරෝ තහනම් නියෝගයක් දාලා තිනවා මේ ගෑනුන් දරුවන්ට කිරි නොදිය යුතුයි කියලා. තනපට වලට මේ තීල් තියලා ඊට පස්සේ දරුවෝ වඬනකොට රට්ටු ඇවිල්ලා රජුරුවන්ගේ ඇහුවට පස්සේ කිව්වලු මේ මේ රජුරුවෝ මේ කිව්වලු මේ මිච්ඡර සිල්වන්ත හාමුදුරු කෙනෙක් මාලිගාවට එනකන් මේ නීති ගයින් කරන්න කියලා. පස්සේ රජතුන්ගේ කැම්බෑ ඇල්ලියට රජුරුවෝ හාමුදුරුවෝ කරලා තියෙන්නේ මාලිගාවට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ රජුරුවෝ වහාම අර නීති තහනම අයින් කරලා දරුවන්ට කිර දෙන්න නිසි ඉඩ තියලා ගිහිල්ලා වන්දනා කරනවා. වන්දනා කරනකොට මේ රජුරුවෝ මේ ස්වාමීන් වහන්සේ කවලු සුවපත් වේවා මහරජා කියලා. එසේ රජුගේ ගෙට ගිහිල්ලා කිව්වලු දෙවින් ආදරත් ඇවිල්ලා වන්දනා කරනවා. ඒකවත් කියලා සුවපත් වේවා මහරජගේ. මේ ආම්දුත් එක්ක ගිය පොඩි ආම්දුර යහවලු ස්වාමීන් වහන්සේ මේ රජගේ දෙට්ටත් ගිහිල්ලා වහන්සේ මොකද්ද කරන්නේ මේ රජුරු වන්දින කොට සුවපත් වේවා මහරජ කියලා දෙවින් ආදරේ වැන්දත් සුවපත් වේවා මහරජ කියන එකට මට ඔය කවුරුත් එකයි. බලලා කියනා නෙවෙයි කවුරු ආවත් එකයි කියලා. අන්න ඒ වගේ තමයි ඔය එක එක රස අනුව්‍යංජන බලන්න ගියාට පස්සේ තමයි ඔක්කොගෙන් මතින් මේ අපිට අනවශ්‍ය සංකීර්ණතා ප්‍රශ්න මතුවේ. ඒ නිසා බත් කනකොට එක එක කෑලි කෑලි කනවා වෙනකොට ඔක්කොම අනල කටේ තියාගත්තාම කොයි જાතියෙන් ආවත් අන්තිමට හප්පලා ඉවර වෙනකොට කිරි රහ තමයි. කටේ තියෙනකොට නම් ඉස්සරහම හම්බෙන්නේ ඇඹුල්ද මිරිස් ලුණුද කියන රස දැනේ. නමුත් හොඳට හපලා වෙන විදිහට කියනවා නම් දිය කරලා බොන තට්ටට හපනකොට කිරි රහ වෙනවා. ඔය වගේ තියෙනවා අරමුණු හැම එකක්ම දක්ෂව මෙනෙහි කරනකොට සමරස වෙනවා. සමරස වුණාට පස්සේ උරුට්ටුව නැහැ. තුවන් තුවන් වේදජ්ජං පේසුඤ්ඤං තෝතෝ වරපල කියන රණ්ඩුව නැහැ. ඔය විෂමතා තියෙන තාක්කල් තමයි තියෙන්නේ රණ්ඩුව. ඉතින් ඊවස ලොකු සාන්නන්ත විනාඩි 20ක් 30ක් විස්තර කරා. එක එක්කෙනෙක් වෙන්කෙන් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් ඒකකයක් වශයෙන් ගන්නා තාක්කල් දේවල් අතර විෂමතා තියෙනවා. මේවා සේරම නාම රූප වශයෙන් ගන්නකොට දෙව අතර කිසිම විෂමතාවයක් නැහැ. ස්ත්‍රී වුණත් එකයි පුරුෂ වුණත් එකයි කෝකෙමුත් වෙන්නේ කෙලෙස් අවසන එක තමයි. ඒ නිසා විපස්සනා යෝගාවචරය හැම වෙලාවෙදීම රූපයක් රූපයක් කියන මට්ටමේ හෝ දකින්නවා දකින්නවා කියන මට්ටමේ හෝ දැනෙනවා දැනෙනවා කියන මට්ටමේ හෝ නාම රූප වශයෙන් බලනවා මිස පුද්ගලයක් සත්වයක් ભેදයක් ගන්නේ නැහැ. යම් වෙලාවක දැනෙන මට්ටමට ආවනම් රූපේ මතින් ඇහැ මතින් දැනෙන මට්ටමට ආවනම් අනිවාර්යයෙන්ම එතකොට ඒ පුද්ගලයාගේ මනස භාවනාව නාම ධර්ම වලටපත් වෙනවා. අර තේරෙන පටන් අර ගන්නවා මේ රූපයට වැඩිය දැකීමේදී ප්‍රධාන වෙන්නේ Tamange හිතමයි. ඒක නිසා හිත ගිය තන ආදර රජමාලිගාව සෑදී කැඩෙන දීගෙන හේවනලත් ඇදට තමයි පේන්නේ. හරියන දීගෙන කොච්චර නරක වුණත් ඒක හොඳ පැත්තට තමයි පේන්නේ. ඒ දීගේ දෝෂේ නෙවෙයි ඇහි දෝෂේ. ඇහි දෝෂෙත් නෙවෙයි හිතේ දෝෂෙ. ඒ නිසා රූප ධර්ම වල වර්ග නිමිති ව්‍යංජනාන ව්‍යංජන ගැනීමේ දක්ෂ වෙච්ච කෙනා ඒක සියුම් කරගෙන සියුම් කරන එහියත් ආ වූ මේ රූප කොටාස බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යනකොට ඒ වගේ සමරසයේ මතුවෙනකොට අනිවාර්යෙන් භාවනා නාම කොටාසට යනවා. ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මනෝ බුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය සීලෝම ධර්ම මනස පූර්වාංගම කොට ඇත්තේය මනස ශ්‍රේෂ්ඨය සියල්ල මනෝමයය ඉතින් අපි මෙතෙක් කල් කිව්වේ මොකද්ද බාහිර ලෙවල් කරන්න හැදුවා මට්ටම් කරන්න හැදුවා සම කරන්න හැදුවා ඉන්දිය සංවර කරන්න හැදුවා කවදාකවත් උක කෙලවර වෙන වැඩක් නෙවෙයි උක රජ්ජුරුවන්ගේ වැඩි ශ්‍රමණයාගේ වැඩි වෙලා තියෙන්නේ තමන්ගේ ඇහැයි තමන්ගේ හිතටයි අර රූපෙන් තමයි රාජ්‍ය රෝකන තැන ඉඳන් පටන් අරගන්නේ. පටන් ගන්න ඇහැට අරගෙන ඇහෙන් හිතට අරගත්තට පස්සේ දවසක මේක සංසිඳුනොත් ඒ පුද්ගලයාට තේරෙනවා කවදාකවත් ලෝකයාටම කුප්පන්න බෑ. කිපෙනවා නම් ඒක මගේ කුප්පකම. ආන එතෙන්ට එන්නේ අඩු ගානේ රූපයක් රූපයක් කියලා මෙනෙහි කළ දකින්නවා දකින්නවා කියන තන්ටවත් මෙනෙහි කිරීමේ දක්ෂ වෙච්ච කෙනාට ඒක හොඳට තේරෙනවා මේ ප්‍රශ්න විසඳන්නේ කොතනද කියලා. මම නැවතත් මතක් කරනවා මේ රජ්ජුරුව ප්‍රශ්නේ අහන්නේ අන්න ඒ වගේ ගැඹුරක් දැනගෙන නෙවෙයි. රජ්ජුරුවන තියෙන එදිනදා දැවෙන ප්‍රශ්නයක් මේ මෙච්චර රාජ සම්පත් ලැබිලත් ඔක්කොම තියේදී තාමත් කාමයා සංසිඳිලා නැහැ. නමුත් මේ මේ මේ ಭಾರத்ವಾජ ස්වාමීන් වහන්සේ උත්තර දෙන්න දාක නැති වුණාට බැලුව බලමට පේනවා සනසිලා නිවිලා ඉන්නේ කියලා. නමුත් ඒ රාජ්‍යරුවන්ගේ තියෙන ප්‍රශ්න ඇයි මේ සාකච්ඡා කිරීමේ දක්ෂකම නිසා මේ ස්වාමීන් වහන්සේ ඊ타ත්ම ගැඹුර පෙන්නලා දෙනකොට භාවනා කරන අපිට මේ ලොකු ගත යුතු ආදර්ශයක් තියෙනවා. ඒක නිසා අපි මේ රූපය දැකලා කාමයක් අවිසිට වෙලාවක ද්වේෂයක් ආපු වෙලාවක සද්දයක් අහලා අපි හොඳට දැනගන්නවා අපේ සති සමාධිය ඒ තරම දුර්වලයි අපි පුද්ගල වශයෙන් ඒකක වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් දකින්න තරමට ප්‍රඥප්තිය ගැලිලා. ඉතින් එහෙමනම් අපිට ප්‍රඥප්තිමේ නීති රීති වලට යට වෙන්න වෙනවා හිරේ විලංගුවේ වටෙන්ටත් වෙනවා. ඒකට දෝෂයක් නැහැ මොකද ඒ හිත තියෙන මේ මට්ටමේ. නමුත් භාවිත මනසක් ඇතුව යම් වෙලාවක මේ දැකීමයි සිදු වෙන්නේ මෙතන එහෙයි මේක සිදු වෙන්නේ කියන මට්ටමට ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට රාජ්‍යරෝ කවුරු වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊවස්ථාව මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. සිවිල් නීතිය මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. කවදාකවත් අහුවෙන්නේ ඒක රජ සර්වඥයන් සඳහන් කරන හොඳට වහලා තියෙන වහලයකට කොච්චර වැස්සත් ගෙමැද්ද තෙමෙන්නේ යථා සුපටිච්ච සුපටි පටිච්චන්නම් මනාකොට වසන ලද වහලයක් තියෙනවනම් කොච්චර වැස්සත් ගෙමැද්ද තෙමෙන්නේ වහලේ හිල් නම් ඉතින් පුංචි වැස්සක් අස්සත් ගෙමැද්ද තෙමෙනවා ඉතින් ඒකට වැස්සේ දෝෂේ නෙවෙයි අපි තේරුම් අරගන්න ඕනේ වහලේ වහ ගන්න ඕනේ ඒ වහලේ වහන්න නම් අපි ඉස්සල්ලාම අර ඒ නොවසන ලද වහලේ නිසා සංවර කර නැති ඉඳුරන් නිසා ඒ කුපිත වෙන ගතිය අත්දකලා ඒක බාහිරයට දාන්න නැතුව ඒක නාම රූප වශයෙන් දක්ක ගැනීමේ විපස්සනාමය උපදේශ පන්ති ඉස්සරහින් තියාගන්නවනම් ඒ වාගේම ඒ පිළිබඳව දී ඇති උපදේශ ක්‍රියාත්මක කරනවනම් ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි තේරෙන පටන් ගන්නවන මූල කර්මස්ථානය කරන භාවනාව කොහොමද එදිනදා වැඩවලට යන්නේ කොහොමද මූල කර්මස්ථානය කරනකොට එන අතිරේක අරමුණු වලට අපි ක්‍රියාත්මක වෙන්නේ මෙව්ව නැත්තම් කවදාවත් භාවනා දියුනේ අපිට කිසිම බාධාවක් නැතුව මූල කර්මස්ථානයේම හිත තියාගෙන පුළුවන් වෙනවනම් ඒක ලොකු වාසනාවක් නෙවෙයි. ඒක වෙන්නේ අපි අංශ භාග කොර වෙච්ච අසරණ වෙච්ච තත්ත්වයටපත් වෙන එක බාධා එන්න ඕනේ. එන බාධාවලදී අවශ්‍ය තත්ත්වය යටතේදී හරියට වෙච්ච බාධාව මේකයි කියලා තීරුම් කරලා ඇතුළත භාවනා උපදේශ ලැබනවා මිස බාහිරේ හොදන්න පටන් ගත්තොත්. ඉති ප්‍රතිසංශෝධන වාදියෙක් පාඩපත් වෙනවා රජ වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපිට මේ දීලා තියෙන උපදේශ අනුව කල්පනා කරන්න ඕනේ අපිට මේ දිනදා හම්බෙන මේ සෑම බාධාවකටම මේ උපදේශය කොතනින්ද ගන්න ඒ ගන්න බව තේරෙන්නේ Taman ඒ ඒ අවස්ථාවේ අත්දකින්න දේ ගුරුරයාට වාර්තා කිරීමෙන් තමයි. ඒකට ගුරුරයා හොඳට තේරුම් ගන්නවා මෙන්න මෙතනයි භාවනා තියෙන කියලා අවශ්‍ය උපදෙස් තියෙන නිසා මේ මෙනෙහි කිරීමේ හොඳ වටිනා ගැඹුරක් තියෙන දෙයක්. ඒක හොඳටම තේරෙන මේ ඉන්දිය සංවරය පිළිබඳ කතා කරන අවස්ථාවේදී ඒක නිසා මේ රජ්ජුරෝ කර ප්‍රකාශ අපි හොඳට මතක තියාගන්න ඕනේ. අපි අසංගත කයකින්, වචනකින්, මනසකින් මේ නගරයට බැස්සොත් ආපහු එනකොට අපිට මේ තෙමිච්ච නැති වේලිච්ච මේ මේ සංවර වෙච්ච නැති හිතකින් සංවර වෙච්ච හිතකින් ආපහු එන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් යන්නේ ඉස්සලා දැනගෙන යනවා නම් අපි යන්නේ මෙන්න මෙහෙම තැනකටයි මම යෝගාවචරික විදිහට යන්න ඕන කියලා ඒක ලොකු සඳහන් කරලා තියෙනවා. බාහිරට ගියත් තමා යෝගාවචරික බව දැනගෙනම කටයුතු කළ යුතුයි. එතකොට අර එන්න තියෙන ඉඳුරංගෙම වෙන්න තියෙන පීඩා අඩු වෙන ගතියක් තියෙනවා. ඒක නිසා සරුවචනන්ස අපිට ආරක්ෂක ක්‍රමය උගන්වලා තියලා තියෙනවා. හැබැයි ඒක හැම වෙලාවෙම අපි දක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසා අපි සංවර කිරීමේදී මේ අවස්ථානුව ඒ ඒ සංවර කිරීම ඉතාමත්ම භ්‍රමචර්ය ජීවිතයට අත්‍යවශ්‍ය වෙනවා. ඒක හම්බ වෙන්නේ මේ සීලය සම්බන්ධයෙන්. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ භ්‍රමචර්ය පිළිබඳව පරිත්‍යාග සහතිකයක් ඇති වුණාට පස්සේ තමයි සමාධියක් පිළිබඳව ඇති වෙන්නේ සමාධියෙන් පස්සේ තමයි ඒ කියන මේ Brahmacharya මුදුන්පත් වීම සිදු වෙන්නේ. මේ වාගේ මේ මේ සූත්‍රයේදී අපි විදාකාර කාරණා ඉදිරිපත් කරගත්තා විශේෂම කාමච්ඡන්දය ඉදිරිපත් කරගෙන මේ හා සමාන නැත්නම් මේකටම වෙන පැත්තකින් මේ ප්‍රශ්න දිහා උත්තර දෙන විග්‍රහයක් තියෙනවා මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රයේ ඉන්දිය සංවර සූත්‍රයේදී මට හිතුණා මේ මාතෘකාව මතුවෙච්ච නිසා අනෙක් දවසේදී මේ ඉන්දිය භාවනා සූත්‍රය ආර්ය විනය පවතින ඉන්දිය භාවනා සූත්‍රය පිළිබඳ කරුණු ඉදපත් කරගත්තාම මේ කියන ලද කරුණුම විවිධාකාර මට්ටමින් ਸਰවඥාන්සේ නැවතත් උගන්වනවා. ඒ නිසා අදට අපිට ලැබිලා තියෙන කාලය මේ સમાપ્ત වෙන නිසා අපි පින්ඩෝල භාරද්වාජ සූත්‍රයේ නිමාවත් එක්කම අද දවසේ ඉදිරිපත් කරන ලද කාරණාවල ධර්ම කොටස වල නිමාව දකිමු. ඒ අනුව අපට අපට අපට මතුවෙන මේ බාහිර බාහිරෙන් මතුවෙන මේ කාමකෝප වලදී අවශ්‍ය මට්ටම තේරුම් ගන්න ඒ මට්ටමට අදාළ ප්‍රශ්නෙට උත්තර දීමේ ප්‍රතිපදාවකින් මිස එක පහරකින් එකවරුවකින් මේක විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි ප්‍රධාන වෙන්නේ සති සමාධි දෙකයි ඒ සති සමාධි දිනු කරන යනකොට මට්ටම් තුනකදී ජීවිතේට මේ බැටදීම පහර දීම සිදු වෙනවා කොච්චර අරණ්‍ය ගත වෙලා හිටියත් සිද්ධ වෙනවා ඒක පිළිබඳව වහන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ නමුත් ඒ සිදුවෙන මට්ටම මේකයි කියලා දැනගෙන උත්තර දී ගන්න පුළුවන් වුණොත් සරුවචනංශේ ජීවත් වෙනවා. ධර්මය ජීවත් වෙන නිසා අපි අපි තුලින් ඒ ඒ මට්ටම් තේරුම් අරගෙන ඒවා විතික්‍රමණය කිරීමෙන් යටපත් කිරීමෙන් ඒ බලාපොරොත්තු වෙනා වූ Brahmacharya සම්පූර්ණ தත්ත්වයටපත් කරගන්න මේ ධර්ම කාරණාත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා